මුවන් පැලැස්ස. ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න. වෙද මාමා වෙද මාමා මාමා ඉන්නවද ගෙදර? අන්න ඉස්කෝලේ නැන්ද ඇවිල්ලා. ලියුම්කුත් අරගෙන එන්සී. ඔව් මත පේනවා පේනවා. ඕ මේ බණ්ඩියා මේ තවසද ටිකක් ඔොයාගෙන්න්නේට මං බණ්ඩිය පිටත් කෙරුව. මිනිහා නෑ ඒ කෝ නාමිල් ආං තාමත්තර බෙහෙත්තුරු දිගා වෙලා පොතක් කියවන පුත් කියවන්නේ නැතුව ඉන්ටම බෑයාට <laughs> <laughs> ඔය කියවන පිස්සු කවද ඇරයිද බන්දන්නේ පොත්පත් කියවන එක බොහෝම හොඳ වැදගත් මානසික ව්‍යායාමයක්. <laughs> නේද ඉස්කෝලේ නෝනි වාජිවෙන්ඩකු වාජිවෙන්ඩකු මේ ඕම ටිකක් ඉන්ට මං අර බන්්ඩියා හොයාගෙන එන්නකාල. හොඳයි මාම වෙදමාම කීවේ පොතපත කියෝන එක ගැනනේ කියවන්නේ මොන පොතපතද කියන එක තමයි වෙදමාමා ප්‍රශ්නේ. කොහොමද ඉස්කෝලේ නැන්දි? කොහොමද මුවන් පැලැස්සේ අපේ මැදි විදුහලේ තොරතුරු? <laughs> ඒව ගැන අහන්න කලින් නාමල්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා දැනගෙන ඉන්න කියලා තමයි අපේ ලොකු ඉස්කෝලේ මහත්තයා මට කිව්වේ. ආන් ඒ හින්දා මං තකහණියක් මෙහාට අදාගෙන මේ වෙද 100ටයි බිසෝටයි ඉස්කෝලේ නැන්දටයි පින් සිද්ධ වෙන්නට දැම් මට සියයට අනුව තරන් සනීපයි. මමනං හිතුවෙනෑ මට ආයිත් කවදදාවත් නැගිටින්ට ඇවිදින්ට කල්පනා කරන්නට පුළුවන් වේ කියලා. මාව නොමරා මරපුයේ හතුරු තාමත් විශ්වාස කරනු ඇති අර රත්තරං ඇත්පිලිමේ මං එලියට අරගෙන කෑලි කෑලි කපලා තවලං කරත්තවල පටවාගෙන දුම්බරට අරංගියයි කියලා. මට තාමත් සැකයුම් ගැන ස්කෝලි නැන්දේ. ඒ කියන්නේ තාමත් ඒ ප්‍රශ්නේ ඉවර වෙලා නැහැ. මෙයා පංගුවක් දාරයට මිනි මරනෝ කියාගෙන කෑ ගන්නවා. හීනෙන් බය වෙලාද මන් දන්නේ. ඉතින් අපේ වෙදසිය අවදි වෙලා මෙයාගේ කාමරයට <laughs> ගිහින් මුල් දවස්වල මං එහෙම කෑ ගහන්න ඇති. නමුත් දැම්මට හොඳට නිින්ද යනවා. ආ මෙන්න මේ අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා මේ ලියමන නාමයලට දෙන්න කීවා. ඒක බලන්ටකු හානේ මොනුවද ලියුමි ලියල තියෙන නැන්ද මෙයාට ඇත පලාතක ගුරුපත්වීමක් කරන්දී ලද එතකොට මට මොකද වෙන්නේ අනේ පොඩ්ඩක් ඉන්ටබිසෝ නාමෙල් ලියුම ගලවල බලනක මේ සල්ලි කොළ ගොඩකුත් එවලා මට මේ බලමු කියවලා මෙහි මහාදිසාපතිතුමාගේ සහයෝගයෙන් නාමෙල්ට හොඳ රැකියාවක් සොයා දෙන්ට මං උත්සාහ කරනවා. ඉක්මනට සනීප වෙන්ට ප්‍රතිකාර ලබා ගන්න. මේ සමග එවා ඇති මුදල ප්‍රයෝජනයට ගන්න. මේ ගුරුතුමා. බලන්ටකො අපේ ලොකු මහත්තයා නාමෙල්ට කොච්චර ආදරේද කියලා. මොකද මේ කඳුළු පිහින්නේ? නෑ මේ මගේ ඇස් එහෙම තමයි. හිතට සතුටක් වගේම කනගාටුවක් දැනුණත් ඇස් දෙකට කඳුළු පෙරෙනවා. ඔහොම ඉන්න නැන්ද මං එනකල්. හරි. එතකොට බිසෝයයි කඳුළු පිහින්නේ. මෙයාට හොඳ රස්සාවක් කරන් දුන්නොත් යයියන්ට මේ පලාත අත්හැරලා. එතකොට මට මොකද වෙන්නේ? මා වරණන්න අඳුන මිනිහට බලෙන් බන්දලා දීලා අප්පච්චි පුහුණු අඹුව රැක ගන්න බලයි. අනේ ඒකනම් වලක්කන්ට මට බෑ පිසෝ. මම් බිසෝගේයි නාමල්ගේයි සම්බන්ධය ගැන බිසෝගේ අම්මට ලොකුමැණිකෙට අනන්තවත් කීවා. ආරච්චිලට ඒ විත්තිය කියන්ට ගිහින් මම බැනනුත් ඇහුවේ. ලොකුමැණිකේ ආරච්චිලට විරුද්ධව එක වචනයක් කියන්ට බයයිනේ. ඉතින් අපි මොකද්ද කරන්නේ? නාමෙල් මේ මුවන් පැලැස්සේ ඉස්කෝලෙටයි පලාතටයි කරපු සේවාව කොච්චරද? හේත් ඉතින් අන්තිමට මොකද වුනේ? මගේ අප්පච්චිගේ බූදලේ නැති වෙන තරමට පහලට වැටිලා බංකොලොත් එන්න ඔන්න මෙන්න කියලා ඉන්නකොට තමයි නාමෙල් ඇවිත් එසේරම දියුණු කරලා ඔය දෙන්නා අවුරුදු ගානක් තිස්සේ ආදරෙන් ඉන්න වග ආරච්චිලා දන්නවනේ. අහුුණේ නැත්ත කවදාවත් ඔය හොර රහසේ පෙම්බැඳගෙන ඉන්න හැටි. මොකද නැත්තේ. කීප සැරයක් මහුණා. එහෙනම් ඇයිති නාමෙල් වස් කෙරුවේ නැත්තේ? අස්කරන්ටම ගියා. නැන්දට මතකද? නාමෙල් මේ පැලැස්ස දියුණු කරන්නට ග්‍රාම සංවර්ධන සමාගමක් පිහිටුවන්ට ගිහින් වෙච්ච වැඩේ. දන්නවනේ ඒ ගැන? හ්ම් හ්ම්. ඔව්. ඒ සිද්ධිය අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා අපිට කිව්වා. ඒ මුල් රැස්වීම දවසේ නාමෙල්ට ගහලා කකුලක් කඩලා දාලා මේ සිහි නැතුව වැටිලා ඉන්නකොට මැරිලා කියලා හිතාගෙන රෑ මැද්දෙම ඇදගෙන ගිහින් කැලේ මැද්දට දැම්මලු. මේ කොටින්ට වලස්සුන්ට ගොදුරු වෙන්න කියලා. මං අහන්නේ ඇයි මේ මිනිස්සුවේ ග්‍රාම සංවර්ධනයට විරුද්ධ වුනේ? මුදියා මාමා බය වුණා. මුවන් පැලැස්සට ග්‍රාම සංවර්ධනයේ මගින් සමූපකාර වෙළඳ සැල් පිහිටුවයි කියලා. මුදියා මාමා හොඳටම බය වුණේ. කඩසාප්පු වෙයි කියලා. හරි. එතකොට ඇයි බිසෝගේ අපච්චි ග්‍රාම සංවර්ධනයට විරුද්ධ වුනේ? ඇයි ඉතින් මුලෑදෑනියා සතුටු වෙන්න එපාද අපරාධෙ මඩුවේ කියලා. මුදියා මාමා අපච්චිට කීවා ග්‍රාම සංවර්ධනේ පටන් ගත්තම ආරච්චිලකමටත් කටු ගහයි කියලා. අප්පච්චි ඉතින් කීයට ගියත් ඒ ආරච්චිල පට්ටම බේරගෙන ගමේ ලොකු මුලාදෑනිය කියන තමුන්ගේ තත්ත්වය තියාගන්න මුදියා මාමට එකතු වුණා. ඒ සේරම අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා දන්නවද? හැබැයි ඉතින් එදා ඒ රැස්වීම කඩාකප්පල් කරන්නට ඇවිත් සෙනගට ගුටි පැට දීලා අතපය කඩාපු සේරෝටම විරුද්ධව මේ නඩුවක් දාන්න ගියලුනේ. ඔව්. ඒ ග්‍රාම සංවර්ධනේ පටන් ගන්නට කියලා නාමෙල් ඉස්සරහට දැම්මේ කවුද දන්නවද? අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා ඉන්නවනේ. උන්නැහැ කරන්ට ගියේ මේ නොදියුණු මුවන් පැලස දියුණු කරන්ට නේද? ඉතින් එදා රෑ ඒ සෙනගට ගහලා බැනලා එතනින් ගිහම නාමල්ගේ කකුලකුත් කඩලා වනමුරුගුන්ට පණ පිටින් කන්ට මහ කැලේ මැදට විසි කරපු මුදියන්සියා කොහොමද බේරුණේ කියන්ටකො මට. එයාට හෙන්ටි ගැන අහන්න එපා නැන්දේ. නෑ නෑ පිසෝ. මට තාමත් පුදුමයි මේ නාමල් නොමැරි බේරුණේ කොහොමද කියලා. ආන් ඒක දැනගන්න මට ඕනේ. මේ මුළු දිස්ත්‍රික්කේ සේරම හිතුවේ නාමෙල් මරලා එක්ක කොටි වලස්සු කෑවයි කියලයි. පංගුවක් කීවේ කැලේ හේන් වවන මිනිස්සු අවුලන ගිනි මැලවලට දාලා අලු කරන්ට ඇති කියලයි. ඒ සේරම කරවාපු හතුර තාමත් බිසු වඩන්ට වැලපෙන්ට ඇති දවස් ගානම් නැන්දට මං ඇත්තම කියන්න. අපේ නෑමුල් ආදරේ ඉහළටම නැගීගෙන ආපු කාලේ. ඒ භයානක සිද්ධිය හරි හරි හරි. දැන් ඉතින් අඬනවා නම් අපි මේ මාතෘකාව වෙන අතකට හරවමු. වෙත මාමා උන් හිටි ගමන් පාරට ගියේ මොකද? හදිසි ලෙඩෙක්වත් ගේනවද? මම මේ බොම මහන්සි වෙලා අපේ නාමෙල්ලි ලන්දාරියට ලොකු බේතක් හදනවා. ඒ බේතට ඕන කරන බේත ඖෂධ ಜಾති කීපයක් හොයාගෙන ඉන්න කියලා අර බන්ඩියා ඉලන්ධාරයා පිටත් කෙරුවා මාලිගා තැන්නේ කැලේට හානේ මාලිගා තැන්නේ බිම හැම තැනම වලවල් හරලයි කියලා කරත් හරමානිස් කීවා අප්පච්චි අම්මයි දෙන්නම ගියාලු ඒ වලවල් බලන්ට ආ ඒ කැලේද අර රත්තරන් ඇත්රූපේ තියෙන නිදානේ තියෙනවා කියන්නේ ඕන් ඔය පිස්සු නිදන් කතාවල් හින්දා මගේ ඉඩමත් හැම තැනම හොට බරි හොට ඇන්නා වගේ බිඳලා විනාස කරලා. ඔය මිත්‍යා විශ්වාසය හින්දා නේද වෙදමාමා නාමෙල්ව හොරෙන් පැහැරගෙන ගිහින් මරන්ට හැදුවේ. ඒ මරණීය පීඩාවලින් දැන් නාමෙල් ගොඩට ඇවිත්තින්නේ. නමුත් ඉතින් සම්පූර්ණ සුවය ලබා දෙන්න තමයි මම මේ බේත් හදන්නේ. ඉතින් අපිට බැරි දේව හොයලා දෙන්න පොතේ පතේ පෑනි පැන්සලේ කඩදාසියේ සියුම් වැඩ කරන උදවිය දන්නවද අර පැතල්ලුනොත් තැඟපත ඉරාගෙන යන කටු තියෙන කැලේ හැංගිලා තියෙන වන ඖෂධ වර්ග හොයාගන්න ඈ ආන්නේ හිඳයි කැලේට පුරුදු බන්දියාව මං ඇරියේ ඒවා හොයාගෙන එන්න කිය. හරි. කෝදැන් ඒ බන්දිය? බන්දියාව අත්අඩංගුවට ගත්තලු මේ වසමේ ගම්මුලා දැනියා. අප්පච්චි බණ්ඩිය වල්ලගත්තලු කවුද කවුද කිවිසී මං අර පාර ගේට්ටුව ළඟට වෙලා බණ්ඩිය එන්න කල්ලින්නකොට පාර යන මිනිස්සු කිව්වා බණ්ඩියාව ආරච්චිල හිර බාරට ගත්තයි කියලා හාපොච්චි ඒයි අයිතිකාරයාගේ අවසර නැතුව ඒ ඉඩමට රිංගලා බේත් පැලඇටි හොයන මුවාවෙන් නිගං හාරන්ට ගියාය කියන චෝදනාව උඩ. ඒවද දන්නේ නෑ. නාමේල්ට ඒ බෙහෙත් හදන්න කියලා. නේද එදසේ. හේ විතරක් නම් කමක් නෑ බිසෝ. නමුත් බන්දියා වගේ මනුස්සයකුට තර්ජනය කෙරුවම උඟා ක්‍රාස් එල්ලි වෙන්ට ඇති. ඒ කියන්නේ බෙදමා මමේ නාමෙල් මේ ගෙදර නැවතිලා ඉන්නවා කියලා කියන්ටත් ඇතිද? ඔව් ඔව්. ඔව් ඉස්කෝලේ නෝනි. දැන් මාත් බොරු කාරයෙක් වෙලා ඉවරයි. අනේ සීයේ. ආරච්චිල නම් ආව වරද්දලා තේරුම් ගත්තට කමක් නෑ. නමුත් ඉතින් ඒ කොහොමද තේරුම් ගත්තේ? ඉතින් දැන් මාස ගණනාවක් මම මේ ළමයි දෙන්නට නවා තැන් දීලා නතර කරගෙන නාමෙල්ට ප්‍රතිකාර කෙරුවා. ආරච්චිලට ඒ ගැන එක වචනයක්වත් නොකිය. හැබැයි මිනිහා මාව සැකකෙරුවා කීප සැරි. මෙක වැඩේ ආරච්චිලගේ ලොකුයාලුව දන්න තාලේ මේ ගෙදර ඇතුළේ ඉන්න කවුද කියලා හොයා බැල්ලුවා. අන්ජනං එලියෙන් හනුම මේගේ හෝදිසි කර ලකිව්වලු. වටින්නේ නෑනේ දේම හොයලා බලන්ට. වටිනා දෙයක් දෙතකොට නාමෙල්ව හොරෙන් අරංගිහින් නොමර මැරුවේ ඉතිං ආරච්චිලගේ ඒ ගජ මිත්‍රයට බැරිවුදා මගෙන් ඇත්ත නැත්ත දැනගන්ට ගිය සුමානේ ඔව ගිය සුමානේ අර බහුභූතයක් ඇවිත් කිව්වා මේ ඉඩමෙයි ගේ ඇතුලේ හැම තැනම හූනියන් වලදාලා තියෙනවයි කියලා <laughs> ඒ තන්ට ඇති මා තොල මොට්ටලයෙක් වගේ බය වෙලා. ඒ හූනියම කපන්ට උන්න එලාව ගේ ඇතුළට ගනීවි කියලා. ඔන්න එනවා. බුද්ධියන්සේ නව නෑනෑ මේ නාමෙල්ලෙනවා මේ පැත් <laughs> වෙදමාමත් ටිකක් ගැසුනා බුද්ධියන්සේනවා කියලා නේද වෙදමාම හැබැයි ඉතින්ගේ ගැස්සුන් ඒ බයන නෙවෙයි. අහිත කර සතෙක් ගෙට එනකොට දැනෙන අප්‍රසන්නතාවයට <laughs> සමාවෙන්ට කතාවට බාධගෙරුව <laughs> නෑ කිසිහෙම සමාවක් නෑ ඒ උන්නත් ආමෙල්ගෙයි බිසෝගෙයි සැඟවී සිටීම ගැන මේ මුවම් පැලැස්සේ මහත්තුරු දෙන්නෙක් මාවසක කරන එක ගැනයි අපි මේ කතාවුනේ නාමෙල් අනේ ඇත්තමයි වෙදමා මට අනේක වාරයක් ස්තුතියි කියලා කියන්ට කිව්වා ලොකු ඉස්කෝලේ මහත්තයා මේ කරන සේවෙට. ඉස්කෝලේ උන්නේ උගත් වැදගත් පැසුණු හිසෙන් බුහුමන් ලබන කෙනෙක්. ඒ කියන්නේ කොණ්ඩේ පැහුනම ගරු බුහුමන් කරන්න ඕනි කියන එකද සී? <laughs> නෑ නෑ බිසු. පැසුණු හිසෙන් බුහුමන් ලබව කීවේ ඉසකේ පැහිච්ච අයට ගරු බුහුමන් කරන්නට කියනව නෙවෙයි. එහෙම නේද වෙසියේ? <laughs> <laughs> නෑනේ. එහෙම නම් ඉතින් අර වත්තේ කානු කපන මේ මේ ආරු මුගන්ගේ ඉසකේ පුළුන් වගේ සුදු වෙලා තියෙන්නේ. <laughs> මේකනේ වෙද මාමා. පැසුණු හිස කියන්නේ බුද්ධියේ මුහු කුරා ගිය විවිධ ශිල්ප ශාස්ත්‍ර වලින් අගතැම් පැමිණි බුද්ධිබතුන්ටනේ. එහෙම නේද වෙද මාමා? හ්ම්. කවුද ආවේ? බණ්ඩියාද නැත්නම් මුදියාද? හ්ම්. ඔහොම ඉන්නවද මම බලාගෙන එනකල්. ඒ මාටි බන්දියාව දැක්කද? හා බන්දියා බන්දියා මේ ඒක නෙවෙයි. හ්ම්. ලොකු මාත්‍ය මොනවද ලියුමේ ලියලා තියෙන්නේ? පුළුවන් තරම් ඉක්මනට මුවන් පැලැස්සෙන් පිටවිල යන්න කියලා ලියලා තියෙන්නේ. බොරු. අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා එහෙමත් ලියයිද? එච්චරද ලියලා තියෙන්නේ? නෑ නෑ තවර දිගාමනුල්ලේ මනමාලයයි. මුදියන්සේගේ පුත්‍ර මනමාලයයි දෙන්නෙක් බිසෝව කරකාර බැඳගන්ට බලායිඳිද්දි නාමෙල්ට මොකද වෙන්න කියලත් අහනු. බොරුනේ නාමෙල් ඔය කියන්නේ. එක්කෙනෙකුගේ ඇස්වලට කඳුළු පිරෙනවා වගේ නම් මට පේනවා. මෙයා හැමදාම මගේ ඇස්වලට කඳුළු පිරෙන කතාමයි කියන්නේ නැන්දේ. සතුටු කඳුළුද? වේදනා කඳුළුද? වේදනාව දෙන කඳුළු තමයි මට නම් හැමදාම ගලන්නේ. ඉතින් බිසෝ සතුටු කඳුළු පිරෙන්ට තමයි අපේ ලොකු මහත්තයා නාමෙල්ට වෙන රස්සාවක් හොයලා දෙන්න යන්නේ. එතකොට ඔය දෙන්නට හැමදාම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්නේ නේද නාමෙල්? හරි. නාමෙල් කැමතිද බිසෝවත් තරම් ඈතකට යන්න? එකවරට දහස් වාරයක් කැමති නැන්දේ. ඒත් බිසෝ කැමති නෑ අම්මයි අප්පච්චි දාලා පිට වෙලා යන්න. ඔන්න ඔතන තමයි තියෙන තහංචි බාධකය. බිසෝ නාමෙල්ට වෙන පළාතක හොඳ රස්සාවක් ලැබුණොත් එහෙම බිසෝ කැමති නැද්ද මේ මුවන් පැලස අතහැරලා යන්න? මුවන් පැලස අතහැරලම යන්න නෙවෙයි අමාරු නැන්දි. මයි අම්මයි අප්පච්චි. <laughs> අප්පච්චි. අප්පච්චි අප්පච්චිගේ ඈතින් මස්සිනා මුද්‍යංශේ තමයි අපේ ආලවන්ත සම්බන්ධේ කඩක් අපල් කරන්නේ නැන්දි. තේරුණාද? එතකොට බිසෝගේ අම්මා උන් දැන් ගෙදර එක්කෙනාට පණ බයෙන් ජීවත් වෙන්නේ. නැත්තම් ඒ අම්මා අපි දෙන්නගේ සම්බන්ධයට කැමතියි කියලා මට හිතෙන්නේ. අනේ සම්පූර්ණ ඇත්ත නාමෙල්. බිසෝගේ අම්මා බයයි ආරච්චිලට විරුද්ධව වචනයක්වත් කියන්න. හැබැයි මේ ප්‍රශ්නේදී අනිත් පැත්තේ ඉන්නේ. මුද්‍යංශේ මහමුදලාලි නමෙන් විතරක් මහමුදලාලි. එයාගේ පුතා සිරිමල් නමින් විතරක් කෝටිපැතියෙක්ලු. හැබැයි ඉන්නේ අත්තනට මෙතනට නයවෙවි තේරණද. ඔයා කොහොමද ඒවදන්නේ? ඔයා හොයල බැලුවද සිරිමල්ගේ බිස්නස් ගැන. බිසෝ නාමිල් වෙදමාමයනවා. බන්ලයා හිරමුසුමුල් හාරන්ද මගේම ඉඩම ඉන්දැද්දී මේ බිසෝගේ අපච්චි මිනිහා හිරබාරට ගත්තා කියලා මේ මාටින් කරත්තකාරයා කිව්වා. හානේ. බණ්ඩිය දැන් කියලා ඇති නාමෙලුයිමයි මේ වෙද ගෙදර කාමරයක එකට ඉන්නවයි කියලා. ඊටත් වඩා දේවල් ගැන හරවුසල මේ රාජකාරි පොතේ ලියා ගන්නත් ඇති භාගද. දැන් අපච්චි කොයි වෙලාවක හරි මෙහාට එයි. අපේ හොර මැරල්ලන්ට Ah, අපිතින් හොර මැරවැඩ කෙරුවේ නෑනව බිසු ඒකන කරපු එකම දේ මේ දෙන්නව මේ ගෙදර නතර කරගෙන හිටිය එක විතරනේ බිසෝ මෙහෙ නැවතිලා හිටියේ අසනීපෙකට ප්‍රතිකාර කරගන්න ඒක ඇත්ත එතකොට මේ මැරිච්ච නාමෙල් කියන එක හංගගෙන හිටිය ඇයි කියලා ලොකු තර්ජනයක් කරයිසිී ඒ තර්ජන ගර්ජනවලට මාති ගැස්වෙන්නේ නෑ නාමේ. ආරච්චිලට කේන්තියෙන්නේ අර දිගා මඩුල්ල ඉලන්දාරයා බිසූව බලන්ට මේ මුවම් පැලසට ආවමයෝන්. මෙහෙමයි. ඊට කලින් ඉස්කෝල ලොකු මහත්තයා හොඳ රස්සාවක් හොයා දුන්නොත් ඔය දෙන්නම යන්ට. එතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ බිසෝට අම්මව දාලා යන්න බැරි කමනේ. මට නම් හිතෙන්නේ එහෙමයි. අම්මා නිතරම ලෙඩ වෙනව නැන්දි. හරි ඉතින් එහෙනම් අම්මවත් එක්කන් යන්ටකෝ. ඒ අදහස නම් හොඳයි. හැබැයි එදාට තමයි ආරච්චිල ලොකුම කස්තිරමයි. ලොකුම අඩව්වයි නටලා මේ පැලැස දෙවනත් කරන්න. මේක එහෙම ලේසියෙන් විසඳන්ට පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි නෝනී. ඇවිද මාමා. මාමටවත් බැරි නම් මේකට හොඳ උපදේශයක් දෙන්න වෙන කවුද මෙහෙ ඉන්නේ එකට මේ බිසෝගේ නාමල්ගේ සම්බන්ධෙට දැන් කොච්චර කල්ද ළමයිනේ අවුරුදු 16ක් <laughs> ඒ අවුරුදු 16ෙම ඉඳ හිටලා මාත් මේ දෙන්නගේ සම්බන්ධය ගැන ආරච්චිලටයි ලොකුටයි ඉඟි බයෙන් කිව්වා ලොකු නං මඩේ හිටවපු ඉන්නක් වාගේ ඒක වෙලාවකට මෙහාට අනිත් වෙලාවට ආරච්චිලගේ පැත්තට ලැබුණා. ඒත් ආරච්චිල නේද? <laughs> නනමන්තිච බිද්ධතේ. ඒ කියන්නේ නැමුනේම නැද්ද? මොන වේලිච්ච දරලියක් නමන්ත පුළුවන්ද? ඈ <laughs> සමහර උදවය වේලිච්ච දරලී වගේ නමන්ට බෑ බලෙන් නමන්ත ගියොත් මොකද වෙන්නේ ඇයිස් කොල නෝනි බින්දෙනවා එහම නැත්ත ඉතින් කැඩෙනවන්නේ මාම ඒ කියන අපච්චිටර හාටට එක හැදිල මැරෙයිද මං හින්ද ඔන්න එක හේතුවක් අනික් හේතුව මෙයාගේ අම්මා ඒ අම්මා අපට බොහෝම කරුණාවයි නමුත් ආවාහ විවාහ ප්‍රශ්නේ ගැන එක වචනයක්වත් කියන්නේ නැහැ. අපච්චි ඒ මං කොච්චර කාලයක් උත්සාහ කෙරුවද අඩුතරමින් අම්මගෙන්වත් කැමැත්ත අහගන්න. එක වෙලාවකට කැමති වගේ පෙන්නනවා. ඒත් එක්කම ආරච්චිල මතක් වුණාම අනිත් පැත්ත ගහනවා. ඒකනේ බැරි. ඒක අතකට බිසෝගේ අම්මා නම්ම ගන්න බැරි නෑ. අර ඇතින් පේන විශාල ලකේ ගල්ල ගල් පල්ුවතේ. මානුභාව සම්පන්න දෙවියෙක් වැඩවාසය කරනවා කියලා විශ්වාස කරන ලොකුව බාගදා මේ පැත්තට නැමේ. නෑ මං අහන්නේ මේ එතකොට ආරච්චිලව නම්ම ගණ්ඩ ක්‍රමයක් නැද්ද? <laughs> පංගුවක් උදවිය කොච්චර හොඳ කළත්. ඒ හොඳ වැඩ දියුණු වැඩ සාරවත් වැඩ. යහපත් වැඩ කරන කෙනෙකුගේ පැත්තට නම්මන්ට බෑ. බලෙන් අමන්ත ගියොත් මොකද වෙන්නේ නාමල් කැඩිලා බිඳිලා සුන්වෙලා ගියත් කොහොමටවත් නමන්ට බෑ එපාපෝ ගැන කියන්ට නෑ නෑ කියන්ටකෝ කියන්ටකෝ අපේ ස්කෝල ලොකු මහත්තයක් බලන් ඉන්නවා මේ දෙන්නගේ ඉරණම විසඳනවද නැද්ද කියලා නාමෙල් ගැන කියන කොට ආරච්චිලේ ප්‍රශ්නේ මගාරින්ට වෙන මොනවා හරිගෙනාව. අන්තිමේ මටත් ටිකත් තරහ ඇවිත් මං කෙලින්ම ඇහුවා. නාමෙල් බොම හොඳ ඉලන්දාරියෙක් නිසා. නාමෙල්ගෙයි බිසෝගෙයි අතරේ ආලවන්තකමත් තියෙන නිසාත්. නාමෙල් හොඳ බෑන කෙනෙක් කරගන්න පුළුවන් නේද කියලා. එහෙම කීවා විතරයි අපේ ආරච්චිලට යස්සාවේස වෙලා මට කෑ ගැව්වනේ. පිහිය රත්තරන් කියලා ඒකෙන් ඇන ගන්ටද කියන්නේ කියලා. හානෙදායිම් පස්සේ ආරච්චිල මට කැමති නෑ. පිහිය රත්තරන් කියලා ඇනගන්නමයි කිව්වේයි. මේ නාමෙල් කොච්චර හොඳ වුණත් පවුලට ඇඳගන්ට කැමැති නැtei කියන එකනේ කිව්වේ. එතකොට අර දිගා මඩුල්ලේ නන්නා අඳුරන මිනිහෙක් කෑඳා ගන්නට යන්නේ කැමැත්තෙන්ද? නාමල් <coughs> නාමල් කොකොහෙද ඔය යන්නේ? ඈ නාමල් මාව ඇඳ ගන්නට කැමති පවුලක් හොයන්ට යනවා සීයේ. මං යනවා. එහෙම යන්න මං ඉඩ දෙන්නේ නෑ. මාත් වෙනවා යන දිහාටම. යම් මාත් වෙනවා. ඉවසන්ට ළමයින්නේ ඉවසන්ට. හ්ම් හ්ම්. එක් මං වෙන්න එපා. ඔව්. එක් මං කොටයි. මෙන මෙහාට ආවන දෙන්නම මෙහාට ආලොහොම අද මුවන් පැලස්සේ රඟපෑම් උලපනේ ගුණසේකර සේනානි වික්‍රමසිංහ රත්නා ලාල්නී ජයකුඩි සමඟ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන. Thank you.